ධර්ම සාකච්ඡාව. මෙම ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ කොට කේසාලෝමානකා කියලා මාරු කරන්නේ නැතුව එකක් ගන්නවා. ඒකෝට ඒක තුළ ඒකේ ස්වરૂපයෙන් හිතට අරමුණු වෙනවා. එහෙමයි කරන්නේ. දැන් ඔය පහ පහ මුලසිතාවට අලසදමුවට කරන්නෙමත් ඒ පහ තුලින් එකක් වැඩියෙන් වෙන් කරගන්නයි. වැඩියෙන් වැටහෙන. ඒකත් ඊට පස්සේ පිළිපවාගෙන ඒකම කරන්න ඕනේ. එතකොට ඒ තුල හිත ඒ අරමුණු වෙලා පැහැදිලිව මේ ඇහැට පේනා වගේ අරමුණ තියෙනවා. ඒ ඇහැට පේනා වගේ අරමුණ තේන්න ගත්තම පස්සා පටික්කුලට හරවන්නේ. පටික්කුලට හරවනකොට ඉතින් වචන වශයෙන් කියවට වර්ණ හිතාගෙන වර්ණ පිළිගොල්ල බලනවා. සතහන බලාන සතහනේ පිළිගොල්ල බලනවා. ඒක ගඳ මනසට අරමුණු වෙනවා. සනෝද්වාරයට නාසිකාට පමණන්නේ. ඒ ගඳ අරමුණු වෙනවා. කලින් දැකලා ඇති නේද කෙස් ගහක් පිච්චෙනකොට එහෙමනේ. ඊළඟට ඒක පිහිටි තන පිහිටි තන තියනවනේ ආශ්‍රිත කුණප ඒ කියන්නේ හැම හැම හැම එතන මේ ලේ දහඩි ඔක්කොම ඒකේ තියෙනවා පිට ඔක්කොම ඒ ආශ්‍රිතව තියෙනවා ඒක අනුව පිළිගොල බාන තියෙන තැන ඊට පස්සේ පිහිටි ස්ථානය හැටි බලන්න ඔය දේ සුබානකට තමයි මේ අර පිළිකුල වැටෙන්න පටන් ගන්නවා. පිළිකුල වටන කොටියට කලින්ම සමාධිගත වෙනවා. ඒ සමාධිය කමිතාවක් නැවත නැවත මේ සමාධිය කෙරෙහි ආශා කරන්නේ නැතුව පිළිකුල මෙනෙහි කරන්න. ඒක නැවත නැවත සමාධිය දිගට පවත්වනවා. සමාධිය දිගට පවත්වනකොට ඒක ඇතිතාවක් කරලා ඊට පස්සේ අංග ටික බලනවා. මේ අරමුණට නැංගු විචාරකේ අරමුණේ හැසිරු විචාරේ අරමුණේ දින වූ ප්‍රීතිය අරමුණේ සැපවත් කළ සැපය අරමුණෙන් පිට යනදී පැවතුන ඒකාග්‍රතාව. ඒ පහ මුල ඒකාග්‍රතාව මෙනෙහි කරන්න ඕනේ. එතකොට මේ ආයමත් පටන් ගන්න අර පිළිතුර. අර ඒකම අරමුණේ තමයි වැඩි වෙලාවක් පවත්වන්න ඕනේ. ලක්ෂණ කියන්නේ ගෞරවයෙන් පිරිනමන දෙනේ. ගෞරවයෙන් පිරිනමන දේ දක්ෂිනාව. උදක කියන්නේ ජලය. ගෞරවයෙන් පිරිනමනමන ජලය. පූජා කරන ජලය. පාලි වචනේ. දක්ෂිනෝදක පාලි වචනේ. අර අපි සිංහල දක්ෂිනෝදක කියනවා. ඒ දානයයි දක්ෂිනාවයි දෙකක් තියෙනවා. දානය කියන එක ත්‍රිසංගත සතරට පවා අසරණයට පවා දෙන දේ දානය. ඉතින් උසස් කුමන දින දානට දානෙම කියනවා. නමුත් දක්ෂිනාව කියන එක ගරු කටයුතු කුමන දින දානෙ. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිල් තුන් ගුණෝතුන් සංඝයාර දෙන දානේ දක්ෂිනාව. ඒ නිසා ඒක තවත් වෙන දාන දක්ෂිනාව කියලා. දාන දක්ෂිනාව. ඉතින් ඒ දක්ෂිනෝදක කියලා කියන්නේ අර ඒ කෞරවයන් පිරිනමන ජලය. <laughs> දක්ෂිනෝදකය. පාලියෙන් කියන්නේ දක්ෂිනෝදකම් දක්වා කියන්නේ. දක්ෂිනෝදකේ ඉතල පිළිසමන. ඊට පස්සේ දාන දෙනවා. ඇතරේ දිගටම මේ මාර්ගය දෙන්න කියන එක නෙමෙයි කියන්නේ. ඒක අපහසුයි. එයින් එකක් වෙන් කරගෙන ඒක පිළිප ගන්න. එතකොටයි සමාධිය හොඳින් පිළිපදන්නේ ලැබෙන්නේ. අනික ඔය පිළිකුල් අරමුණක් නේ පිළිකුල් අරමුණේ හිත පවතින එක ලේසි නැහැ. <laughs> ඒකට හොඳට විතරක වේගෙ තියෙන්න ඕනේ. නැවත නැවත නැවත නැවත ඒක යොමු කරන්න ඕනේ. <laughs> ඔව්, සම්පත් වෙනවා. ඒක ඒකයි. ඒක නෙමෙයි තමයි. කවුරුණත් මුලින් තමා පළපුරුදු භාවනාවක් වෙනවා ඒකෙන් පටන් ගෙනවන ආරම්භ. ඊට පස්සේ කොයි දේ පුළුවන් වෙනවා. <laughs> කපුරු කපුරු ඝනසාර කියන්නේ කපුරු. පදිත්තේන කියන්නේ පහනේ. ඝනසාර පදිත්තේන කියන එතන පයන්න දිත්තේලා තියෙන සංදියට. ඝනසාර පදිත්තේන කියන්නේ ඝනසාර පදිත්තේන. කපුරු පහනින්. කපුරු පහනින්. දැන් තෙල් පහනින් නම් ගන්ධ තේලක් පදිත්තේන. ඉටිපන්ද වෙන්නම් සිත් තේලක් පදිත්තේන. සිත් තේලක් පදිත්තේන. සිත් සිත් සිත් කියන්නේ ඉටි. <laughs> ඉටි පහ. ඉති පහන් ආලෝකය. බල්බ් දෙකක් දැම්මොත් විද්‍යුල්ලතා පරිච්ඡේද. විද්‍යුල්ලතා විදුලිය විදුලිය පහන. විදුලි පහන. විද්‍යුල්ලතා කියන විදුලියට පාළිය. විද්‍යුල්ලතා පරිච්ඡේද. දීපේන සම්බන්ධයි. නෑ නෑ නෑ අත්ථි අත්ථි නෙමෙයි අත්ථි කායන මැදි මහ පරණ තියන අත්ථි ඇත ඉමස්මින් කායේ මේ කයෙහි චේතා අත්ථි චේත ඇත ලෝමා අත්ථි ලෝම ඇත නකාති නිය ඇත අත්ථි කියන්නේ ඇත කියන එක අත්ථි කියන එක වෙන ඒක ඒක තියෙන ඉදිරියෙන් තව අතේ මේක අත්ථි අත්ථි මින්ජාවක් ඒක වෙන්නේ ඒ ඇට සැකිල්ල ඇට කොටස් අට්ටි කියන්නේ මෙතන කායන බැඳින් මහ පුරණ තිහන්නේ. මෙතන කායන බැඳින් මහ පුරණ තිහන්නේ. ඒකට අට්ටි. හ්ම් අට්ටි සම්ති එකකට අට්ටි. අට්ටි කියන එකකින් බහුව වටිනකක් තියෙනවා. අට්ටි සම්ති ඇත ඇත ඇත්තාව ඒ වගේ. ඉමස්මින් කායේ ඉමස්මින් කායේ මේ කයෙහි මේ කයෙහි විමස්මින් කියන්නේ සර්වනාමයක් කායය කියන්නේ එකම නාමයක් එතකොට මේ විමස්මින් කායේ මේ කයෙහි අනුන්ගේ නෙමෙයි <laughs> මේ <laughs> කයෙහි තමන්ගේ කයෙහි <laughs> නෑ මෙතන මෙහෙමනේ දැන් මටයිට දෙයක් නෙමෙයි කියලා මුලින් කියන්න ගියොත් අපහසුයි. දැන් මෙතන කියන්නේ මේ මට කියලා කෙනෙක් නෑ ඇත්තට. මේ ශරීරයෙහි මේ කොටස් තියෙනවා. දැන් මේ ශරීරය ගැන අවබෝධයක් නැති නිසානේ මේක සල්සන්ද යන්නේ, ඉතින් මේක රකින්න යන්නේ ඕනවට වඩා මේක තැළුම් කරන්නේ නේද? එතකොට ඒක නිසානේ මේ ස්කන්ධ පහ ගැන දුක් වෙන්නේ කරදර වෙන්නේ. දැන් මේක සම්බන්ධව දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සියල්ල දන්නවනේ. උන්වහන්සේ මේ ලොවේහි තියෙන පිළිකුල් අරමුණේ පවා උසස් අර්ථයක් නෙලා ගන්න දන්නවා. දැන් අර උපමාවක් කියනවා. අසුචි වලක මණිකක් තියෙනවා. ඉතින් අසුචි කෙරෙහි පිළිකුල් කරන පුද්ගලයා මණිකල්ලන්න යන්නේ ගන්ධයි පිළිකුලයි අප්‍රසන්නයි. නමුත් මණිකේ අගය දනෙච්චනා අසුචිවාට බැහැලා හරි අරගෙන අරක සෝදලා පිරිසිදු කරලා ප්‍රයෝජන ගන්නවානේ. ඒ වගේ දැන් මේ දෙකක් වුණොත් කියන්නේ ඉතින් කොටින් කියනනම් අසුචි කියන අපිරිසුදු දේවල්නේ. අපිරිසුදු දේවල්. ඒ අපිරිසුදුයේ ගොඩ තියෙන ඇතුලේ මැනිකක්. මොකක්ද මේ මැනික? නැත්නම් උතුම් දේ වටිනා දේ චිත්ත සමාධිය එකක්. ධ්‍යාන. ධ්‍යානයක් හොදා ගන්න පුළුවන් හේතාවලින්. ලෝමාවලින්, නඛාවලින්. එතකොට ඒ ධ්‍යාන උපදවාගෙන ධ්‍යානෙන් නවතිනවා නෙමෙයි. ඒ ධ්‍යානයේ පද පාදව කරගෙන විදර්ශනා වඩලා සීල ධර්මයන් චතුරාර්ය සත්‍යයට හරවලා නිවන් දැකීම. ඒකයි මේකෙන් කරන්නේ. දැන් මේ මූර්ත ශරීරයද බලන්න මූර්ත ශරීරය කියන එක ලං වෙන්න බැරි බලන්න බැරි අප්‍රසන්න දෙයක්. ඒක තුලින් තෝ ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අර සරුවක්ඥාඥාණයෙන් දැකලා මේවා අපිට අරන් දීලා තියෙන මෙන්න මෙහෙම කරන්න මේක තමයි පිළිවෙත කියලා. දැන් රූපකාර පිළිබඳව තියෙන චන්දරාගය චන්දරාගය කියන්නේ බලවත් ඇල්ම. බලවත් ඇල්ම නිසානේ මේ මිනිස්සුෝ නැත්තම් සත්වෝ රූපකාර ගැන මෙච්චර දෙහෙතෙන්නේ නේද? මෙච්චර මෙහෙතෙනවා. හැබැයි මේක පිළිකුල වශයෙන් දැකලා විපස්සනා කරන් පස්සේ ඉතින් මේ ගැන තමන්ගේ ඇල්ම කඩින්නේ නැහැ අවබෝධකින් යුක්තව තමයි කටයුතු කරන්නේ. ඒකට කෑම බීම නොගෙන ඉන්නේ නැහැ. වතුර නාන්න නැතුව ඉන්නේ නැහැ. හිත පීරන්නේ නැතුව ඉන්නේ නැහැ. දැන් නියුතු බාන්න නැති. ඔක්කොම කරනවා. ඒක පිළිදෙමෝන් කිරීම. ඒ ශාරීරික යථාර්ථයේ තේරුම් ගෙන ඒක ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ඒකම වැඩ ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ උපදේශය. ඇත්ත ඇත්ත. ඇත්තමයි. දැන් මේ ශරීරය ගැන තියෙන බලවත් ඇල්ම නිසානේ සීල් දකින්න බෑ බඩගින්නෙන්න බෑනේ සමහරුන සීල් දකින්න බෑනේ බඩගින්න බෑ කියලා. නමුත් ශරීරය පිළිබඳව යථාර්ථයක් දැනගත්තම බඩගින්න කෙනෙකු සුළු දෙයක්. ඊට වඩා ලොකු දෙයක් මේ මේ ලබා ගන්න අර උසස් ගුණයක පිළිලානේ. ඒකයි. දැන් මේ මුළු ජීවිතේම උපන්දා පටන් කරන්නේ මේ ශරීර ප්‍රතිජග්ගණයමනේ බලන්න මොනතරම් පුදුම වැඩ කටයුතු රාශියක් තියෙනවද උපදින වේලාව පටන් රුක්ම ගන්න පටන් ගන්න මේ ශරීර පාලනය කරන්නේ දුක්ඛ සත්‍ය ඉතින් අත්පායහා මෙහා හරවනවා දඟලනවා පෙරලෙනවා ඉතින් හිතේ ලෙසම දුක මල මෝත්‍ර නිකුත් වෙනවා. ඕවා සුද්ධ පවිත්‍ර කරන්න වෙනවා. කුඩා කාලයෙන් කිරිපා කිරිදෙනින් ඒකෙන් හැදෙනවා. ඊට පස්සේ තින් කෑම දීම ටික ටික කුරුදු වෙලා ඉතින් මව්පියන්ගේ පිටින් ශරීරයේ ටික ටික වර්ධනය වෙලා ඊට පස්සේ තින් අවුරුදු 13ක් උතර යනකොට තින් අකුරු ශාස්ත්‍රය ඉගෙන ගන්න පටන් ගන්නවා. මොකද මේකට විදකම් කරලා ඉගෙන ගන්නවා. ඒ අවුරුදු 15ක් 20ක් තරම් දිග කලක් ඊට පස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මහා වදයක් නිදිනවා. ඒ ඔක්කොම කරන්නේ මේක හසුරුවන්නේ පවත් අල්ලන යන්නේ. ඊට පස්සේ රැකේ ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් මිල මුදල් හම්බ කරන්න ඕනේ නැත්නම් මේ ගෙනියන්න බෑනේ. ඒකට කෑම බීම ඕනේ, දුම් පැලඳ දුම් ඕනේ, යාන වාහන ඕනේ, ගෙවල් දොරවල් දුම් තුම් ඕනේ. හැම දෙයක්ම ඕන කරන්නේ මේ රූපස්කන්ධය හසුරවන්නනේ. මේ මහා දුක්ඛස්කන්ධයකට පිළියම් කරන්නේ. ඕකෙදී මරණාන්තය දක්වා නොකඩවා කරන තේරීම. ඉතින් මේවා ගැන මම මාගේ දැන් තියෙන එක නා උදම් වෙනවා නැති එක නා කනගාටු වෙනවා. ඔහොම වෙන්නේ නැහැ නේ දැනගත්තා නන්නේ. තියෙන දේෙන් සතුටු වෙලා ඒකේ යථා සත්‍ය තේරුම්ගෙන හැලෙන්නේ බැඳෙන්නේ නැතුව ජීවිතේ පවත්වාගෙන යන සැපේ. සැපින් පවත්වාගෙන යනවා. ඉතින් ඒ මානසික සෝය නිසා කයට කවදාකවත් සැපයක් දැනෙන්නේ නැහැ. සැපයක් ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ මනස තමයි. මේක ඇලීම තියෙන මනස තමයි. ඉතින් නොවේ කියලා ඉල්ලන්නේ. අර ඒක අම්ම කෙනෙක් කිව්වා ඒ පුතා හදිසියේ ඇක්සිඩන්ට් වෙලා අන්තරාවල බැඳලක් නැහැ තරුණ පුතා. නැතුවනම් පස්සේ ආගේ අඳුන් ත්‍යාගි දෙන්න අතරම යන දෙන්න බැලුවාම අඳුන් කෝට්ටන් 70 ගානක් තිබුණා. අලුත් වැඩ. එක් දවසක් දෙකක් පාවිච්චි කරපු. මොකද මේ කහන්නේ? එකට වඩා අර හොඳයි, එකට වඩා මේක හොඳයි කියන තරසන්ඩ ගත්ත දේවල් නේ. තරුණ ජීවිතය ඇති. මත්යම් පානය කරලා වාහනේ පදවන්නට ඇක්සිඩන්ට් වෙලා. එතනම අන්තරා වෙනවා. ඉතින් ওই වාගේ සිදුවීම් තියෙනවා. අතවාසියෙන් අර මේ ගටිකාරතුමා ගැන අහලා ඇතිනේ. ගලන්න කොච්චර මනස කැපෙන හිටියදනේ. ඉතින් ජීවිතේම ඉතින් මව්පියන්වත් සත්කාර කරනවා, මැටි කර්මාන්තත් කරනවා, මුදල් පාවිච්චි කරන්නේත් නැහැ, විකාල භෝජනෙත් නැහැ, අවශ්‍යකමකුත් නැහැ. පොළොව කපන්නේවත් නැහැ. ඒ තරමට බොහොම ධාර්මිකව තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීම මෞපියන් දුපස්ථාන කරමින් බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වස්වසල උපස්ථාන කරමින් මොනතරම් සේවයක් කළාද? එයාට අර්ථාර්ථය දැකෙන නිසා. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ වග්ගමුදා තීරිය කියලා භික්ෂුන් වහන්සේලා 500ක් හිටියා. යෝෂිකාලා මහමුද පැත්තේ වග්ගමුදා පිරිගෙන ආහරණයක හැබැයි උන්වහන්සේලාට කර්මීපාකයක් තිබුණා. නමුත් ඒ ජීවිතේ රහත් වෙන්න සමහරුන්න පුළුවන් මතුවට රහත් වෙන්න හේතු සම්පත් ඇති වෙනු පිණිස දුන්න කායගත සති. මේ දස්කේ සාකාරය. දියර බුදුරජාණන් වහන්සේ සුමාන දෙකක් කිසි කෙනෙක් සම්මුඛ නොවේ නැහැටි විවේක ගත්තා. අනේ සමහරු රහත් වුණා ওই සමාන දෙක ඇතුළත. සමහරුන්ගේ දෙල්ල බැටපු කුණපයක් වගේ ශරීරේ පිළිකුල් වුණා. පිළිකුල් වෙලා අනිත් කුරිය දිගුණ අනේ මගේ බෙල්ල කපා දා. මට බෑ මේක කියන්නේ. ඔවුනොන් කීප දෙනෙක් බෙල්ල කපා ගත්තා. ඊළඟට කෑමට එනවා මේ දුප්පත් මේ හිඟුණු මිනිස්සේ. එයාට කිව්වා මිනිස්සෝ ඔබට හිංකමක් කියලා දෙන්න. අනේ දෙල්ල කපා දාන. අපේ තියෙන දේවල් ගන්න. ඒ මිනිස්සයා බොහොම අප්‍ර අකමැත්තෙන් එක නමක් දෙනව ගෙලි හැකුවා. මින් කඩුව හොදනකොට ගඟේ මේ විසදුරු දේවතාවෙක් කිව්වා තමන්නාට හරි පුණ්‍යවන්තයෙක්. නිවන් දැක්කේ නැත්තේ නිවන් දැක්කේවනේ. කියලා උනන්දු කෙරෙව්වා. ඒ මිනිහා ගිහලා ඊට පස්සේ කුටියක් ගානේ ආ නිවන් දැක්කේ නැති අත්වෙන් එළියට එක දවසට 30 40000 ඝාතනය කරනවා. ලිපිදතුම දේවතාවරු වැඩ. පස්සේ ඒ මොකද බුදුරජාණන්ට දන්නවා ඇත්තන්ට බරපතල කර්ම ප්‍රාගයක්. අනිවාර්යෙන් ඔබ සිදුවෙනවා. හැබැයි මේ සිදුවන්නේ භාවනා කරලා. ඉතින් ඒ වාගේ මම කියන්නේ යන්නේ මේ මේ ගස්සීසාකාර වල දෙල්ලෙම ඇතිපු කුණපක් වාගේ මේක පිළිගුළු නම් පස්සේ ජීවිතාවනේ කරගන්නේ. නෑ නෑ එහෙම එකක් නෑ. නැති කර ගැනීම අදහස නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේක හේතුවකින් හටගත්ත ඵලයක් මේක නැති කරන්න බෑ. නැති කරන්න ගියොත් ඒක ඒක අනවශ්‍ය සිතිවිල්ල. මේකෙන් ලබා ගන්න තියෙන අර්ථය නෙලා ගැනීමයි. අර මුලින් කිව්වාගේ උපචාර සමාධි ප්‍රථම අධ්‍යාන අර්පණා ලබාගෙන විපස්සනා කරනවා. අයර කියලා තියෙන්නේ ඔය ආනිසංස කතා. ඒක ධම්මෝ වික්ඛවේ භාවිතෝ බහුලීකසෝ මහතෝ අත්ථා සංවත්ති මහතෝ සංවේගා සංවත්ති ඥාන දර්ශන පරිලාභා සංවත්ති විද්‍යා විමුක්තිපා ඵල සත්‍ය ක්‍රියා සංවත්ති කතමෝ වේක ධම්මෝ කායගත සති ඔහොම මේක දේශනා තියෙනවා අමසන්තේ දික්කේ පරිබුඤ්ජಂತಿ ඒ කායගත සතින් පරිබුඤ්ජಂತಿ අමසන්තේ දික්කේ නපරිබුඤ්ජಂತಿ ඒ කායගත සතින් නපරිබුඤ්ජಂತಿ කායගතසතිය පරිභෝග කරන්න අමෘතේ වළඳන්නේ. කායගතසතිය පරිභෝග නොකරන්න අමෘතේ නොවළඳන්නේ. ඔය දෙයට ලක්ෂණ දේශනා ගොඩාක් තියෙනවා මට මතක අඟුතර නිකා ඒකක නිපාතේ සූත්‍ර 68ක් තියෙනවා වගේ. ඒකෙන් පෙන්නනවා මේකේ තියෙන වටිනාකම. නිසා මේක බොහෝම බුද්ධ ශාසනයේ භාවිතා කරපු භාවනාවක්. දීපයදී සමාධිය කියන එකට ඒකාග්‍රතාවනේ අරමුණෙන් අරමුණට පදයෙන් කරන්න යනවා සමාධියේ පද විස්තරින් පිටින්නේ එක අරමුණින් නෙගොටයි සමාධිය සබත පහළ වෙන්නේ සමාධිය කියන්නේ කොයි භාවනාවේ එක ආකාරය අරමුණු වෙන ඉතරයි අරමුණු වශයෙන් වෙනයි සමාධියේ ලක්ෂණ එකයි සමාධියේ පැවැත්ම එකයි නීවරණ පහක් තියෙනවා නීවරණ යටපත් වෙනකොට ධානාංග පහ සත්‍යමත් වෙනවා ධානාංග පහ සත්‍යමත් වීමෙන් තමයි නීවරණ යටපත් වෙන්නේ එතකොට ඒක තමයි පළවෙනි ධානය ඒකෙන් දියුණු කරනවා තිහෙල තිහෙල යන්න පුළුවන් ආසව කියන වචනේ පද හතරකින් තෝරනවා. කාමාසව, භවාසව, දික්ඛාසව, අවිජ්ජාසව කියලා. ආසව. ආ භවග්ගං ආ ගෝත්‍ර භුම්වා සවන්තිති ආසවා. භූමි වාසයෙන් භවාග්‍රේ දක්වා පැතිරෙනවා. සවන්ති කියන්නේ පැතිරෙනවා. ධර්ම වාසයෙන් ගෝත්‍ර භූසිත දක්වා පැතිරෙනවා. ඒකෝට ඒ කියන්නේ භවග්‍රේ දක්වාම මේ ආශ්‍රම පැතිරී පවතිනවා හැම සංකාණෙට. ඒක එකක්. අනික තමයි දැන් මේ මාර්ගඵලාභෝධයේදී ගෝත්‍ර භෝසිත දක්වාම ආශ්‍රව චිත්ත සංකාණවල පවතිනවා පවතිනවා. ඒකෝට ඕකද තේරුම කියනවා තිර පරිවාසියට හේන මදිරාජෝ ආසවා ව්‍යාසී ආසවා බොහෝ කලක් කල් කිරීම වර්තී කොහොමද ආසව කියලා අපි ලංකාවේ ඒ ආයතනයේ බෙහෙත් කරනානේ ආසව ඒවා උණු කරන්නේ නැහැ. බෙහෙත් පල් කරලා පොළොයට මේ ඔව් මේ සම්බෙන් දානවා. ඒවා කරාගන්න ඒවා ආසව පල් පිළිම. පල් පිළිම තමයි ආසව. ඒ වගේ චිර පරිවාසයක් තියෙන බොහෝ කාලයක්. අනාවදිමත් දීර්ඝ සංසාරයේ පටන් මේ සංඛාණයේ තුල මේවා කැකෑරි කැකෑරි මේ මොකද්ද පල් වෙවි පල් වෙවි පැවතුණා. ඒක තමයි ආසව. ඒ ආසව උතුරන්නෝ. ඇහෙන් උතුරනවා, කනෙන් උතුරනවා, නාසිකාවෙන් උතුරනවා, දිවෙන් උතුරනවා, කයෙන් උතුරනවා, හිතෙන් උතුරන දොරටු හයෙන් මේවා වැගිරෙනවා. ඒ නිසා ආසව ශ්‍රවණේ මේ ශ්‍රාවණේ වෙනවා. එතකොට ඒක ගෝත්‍ර භූසිත දක්වා මේ දිගට මේ චිත්ත සංකානවල පවතින ගෝත්‍ර භූ කිව්වහම සෝවාන් වුණත් තව සකදාගාමිනිකන් කොටසක් තියෙනවා අනාගාමිනිකන් කොටසක් රහත්නිකන් කොටසක් තියෙන රහත් මාර්ගයේ මුලින් තියෙන වෝදාන කියන චිත්ත දක්වා මේක දුවනවා කොටසක් භූමි වාසයෙන් ඉතින් අපේ චිත්ත භාග්‍රය දක්වාම වැඩ කරනවානේ අවීචේ ප්‍රතම් භාග්‍රය දක්වා මේ චිත්ත අරමුණු ගන්න හැම දෙයක්ම ආශ්‍රව වශයෙන් අල්ලා ගන්නවා කාමාසව කියන්නේ භාසව කියන්නේ තෘෂ්ණාව. ඒ 11 කාම භූමියේයි ධර්මයන් පිළිබඳ වාතාව කාමාසව. ඊළඟට භවාසව කියලා මෙතන කිව්වේ රූපාරූප භවයන් සම්බන්ධව ආශාව. එතකොට කාමාසව භවාසව. දික්ඛාසව කිව්වේ දසකක් මිත්‍යා දෘෂ්ටි. දසකක් මිත්‍යා දෘෂ්ටියටම ආසව තියෙනවා. අවිද්‍යාවසෝතිදේ මෝහය අවිද්‍යාව. ඒකෝට මේ ධර්ම තුනයි පරමාර්ථ වශයෙන් මෙතන තියෙන්නේ. ලෝභයයි, ditthiyයි, මෝහයයි. අර ලෝභය දෙකට බෙදුවා කාමාසෝ භවාසෝ කියලා කොටස් පහකින් තේරුම් ගන්න. දැන් අනාගාමිනෝට කාමාසෝ ඉවරයි භවාසෝ තියෙනවානේ. ඒක සෝදන්නයි. ඒක දෙකට බෙදෙන නිසා. අනිත්වා දෙකට බෙදෙන්නේ නැහැ. අනිත්වා මේ ඒ ඒ අවස්ථාවෙන් කුණි වෙලා යනවා මිසක් දැන් දිත්තාසව සෝවාන් මාර්ගයෙන් අවසන් වෙනවා. මේ හාට යන්න පිළිස එකක් හැටියට පෙන්නනවා. අවිද්‍යාවයෙන් අරිහත් මාර්ගය දක්වාම පවතිනවා. මේ කොටස කොටස සිඳෙනවා. අපාගාමී අවිද්‍යාව සෝවාන් මාර්ගයෙන් නැති වෙනවා. මනුෂ්‍ය ලෝක එකවරක් ඉපදීමෙන් එහාට තියෙන මේ අවිද්‍යාව ඉතින් අඩු වෙනවා. අනාගාමිනකොට මේ 11 කාම භූමිය පිළිබඳව තියෙන අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වෙනවා. ඊළඟට අරිහත් මාර්ගයෙන් තමයි ඉතිරි ටික අවසි වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව රහත් මඟ නුවණ දක්වා යනවා. මෙන්න මේ තමයි ආසව. කාමාසව නම් කාමභූමිය සම්බන්ධ සීළු වස්තුන් පිළිබඳ ආසාව. භවආසව භව සම්පත් පිළිබඳව ආසව. ආශ්‍රමයේ ආසාව. මේ ඊළඟට දික්ඛාතව දෙකක් මිත්‍රු මිත්‍යා දෘෂ්ටියෙන් එකක්. අනික තම අවිද්‍යාසව සීළු අඥානකම. එතකොට දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අඥානං පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පුබ්බන්තාපරන්තේ අඥානං ඉදස්සච්චේතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු අඥානං. ඔහොම කියන අවිද්‍යාව විස්තර කරනකොට අවදානයි. දුක්ඛේ නොදන්නකම සමුදය නිරෝධේ මාර්ගයේ పూర్ව ආත්මයේ పూర్ව කාලය අපර කාලය තෙන අතීතය අනාගතය නොදන්නා බව අතීතන දෙකම නොදන්නා බව පටිච්චසමුපාද නොදන්නා බව ඔය කියන කොහොම අයිති වෙනවා දසයුතු දෙයට ඒ දසයුතු දෙය කියන්න පිළිබඳව නොදන්නකම තමයි අවිද්‍යාව කියන්නේ අවින්දියන් වින්දසී කිය අවිද්‍යාව නොකරුද්දේ නොකටුද්දේ කරනවා වින්දියන් නවින්දති කියලා විද්‍යා කලේතු දේ නොකර අරිනවා. ඒ වගේම අභිචිත්තං කරෝතේ කියලා විද්‍යා අවශ්‍ය දේ වහනවා නැත්නම් මේ යූස් වෙන්න දෙන්නේ නැහැ. අවිචිත්තං කරෝතේ යථා සත්‍යය මතු කරගන්න දෙන්නේ අවිද්‍යාව. ඒ වගේම අවිද්‍යමානේ ජවතීති අවිද්‍යාව. නැති දේවල් කෙරේ දුවන. දැන් සත්ත්ව පුද්ගල ස්ත්‍රී පුරුෂ ඕවා නැති දේවල් නේ පරමාර්ථ වශයෙන් නෑ ඒවා කෙරේ දුරුනා ඊළඟට විද්‍යමානයේ නජවතී කිය විද්‍යා ඇති දේ කෙරේ දුවන්නේ නාම රූප ස්කන්ධ ආයතන මේවා ගැන දුවන්නේ යොදන්නේ අවබෝධ කරගන්නවා ඔන්න ඔය වගේ තේරුම් රාශියකින් අවිද්‍යාව කියනවා අවිද්‍යාව විද්‍යාව කියන්නේ නුවණ අවිද්‍යාව කියන්නේ අනුවණ ඒකකින් ආශ්‍රව තේක නම් වලින් ඒක හඳුන්වනවා. ආසව, ඕග, යෝග, ග්‍රන්ථ, පරාමාස ආදී ගොඩක් නම් වලින් තියෙනවානේ. එක එක අවස්ථාවෙන් ඒ ඒ නම් හඳුන්වනවා. ඒක සම්මාදිට්ඨිය කියන්නේ ඒක සම්මාදිට්ඨිය ප්‍රඥාවයි. සම්මතකත සම්මාදිට්ඨි. සම්මාදිට්ඨියනේ මිත්‍යාදිට්ඨි නෙවෙයි. සම්මාදිට්ඨි කියුවත් දෙලින්ම ප්‍රඥාව. මිත්‍යාදිට්ඨි කියුවත් දෙලින්ම දෘෂ්ටිය, දෘෂ්ටිචෛතසිකය. ඒතර කම්මස්සකත සම්මාදිට්ඨි කියන්නේ කළ කුසල් අකුසල්ලි කර්ම විපාක පිළිගන්නවා. කුසල් අකුසල් පිළිබඳ විපාක පිළිගන්නා නුවණට තමයි සම්මාසකතා සම්මාදිට්ඨි. අපි කියනවා කර්මක්‍රියාවාදී කියලා එහෙම සුගලයන් ගැන. යමෙක් කර්මයේ පිළිගන්නවා විපාක පිළිගන්නවා. දැන් අපි මේ දේකොලොත් මේකේ ඵලයක් ලැබෙනවා කියලා දෝණයෙන් තේරුම් ගැනීම තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය. කම්මස්සකතා. කම්මස්සකතා කර්මයේ ප්‍රතිලෝකට ඇති බව දන්නා නුවණ. කම්මස්සකතා. කම්මස්සකතා කියන එකනේ කම්මස්සකතා. සක කියන්නේ සෝතිය. කර්ම. එතකොට තමන්ගේ කර්මය, සුවකීය කර්මයක් තමන්ද විපාක දෙන බව තේරුම් ගන්නවා. ඒක කම්මස්සකතා සම්මාදිට්ඨිය. අර තේරෙන කම්මස්ස කෝම්හි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා සස දායාදෝ භවිස්සාමි. ඔය තියෙන්නේ ඒ මෙනෙහි කරන්නේ කම්මස්සකෝම්හි. මම කර්මයේ පුරුමු කොට ඇත්තේ. කම්ම දායාදෝ කර්මය දායාද කොට ඇත්තේ. කම්ම යෝනි කර්මය සැප දුක් ලැබීමේ මූලික හේතුව කොට ඇත්තේ. කම්ම බන්දු කර්මය ඥාති කොට ඇත්තේ. කම්ම ප්‍රතිසරණෝ කර්මය පිළිකරන කොට ඇත්තේ. කල්යාණං වා පාපකං වා යං කම්මං පරිස්සාමි. කුසල් හෝ අකුසල් හෝ යම් කර්මයක් කරන්නේ නම් තස්ස දායාදෝ බහිස්සමයකට වගකී යුක්තයි නිකරුව වන්නේ. එතකොට කම්මස්සකත මනසිකාරය. ඒකයි ඒ මෙනෙහි කිරීමේ නුවණ කම්මස්සකත සම්මාදිට්ඨිය. ඒගොල්ලෝ ඇත්තට මනෝලෝකදින්ද හේතු වෙන අතීත කර්ම කොච්චරක් තියෙනවා. ප්‍රජාතිකනේ කල්ප ගණන් ඈත කර්මත් බලපානවා. එතකොට ඔහු සසරදී සමාරේත ධ්‍යානාභි තාපස කෙනෙක් වෙලා ඉන්නේ නැති. ධ්‍යානාභි තාපසුන්ට දානයක් දෙන්නේ නැති. එක්ක ප්‍රසේබුදු කිනුගුණ දාන දෙන්නේ. නමුත් එයා එයා දන්නේ එයා පැතුවේ නෑ මට මතුවටත් මේ නියම ධර්මයේ නියම සම්මාදිට්ඨිය ලබන්න හේතු වෙනවා කියලා. ඒ හිතුවේ නෑ. අය සම්පත් කතාගෙන දන් දුන්නා. සම්පත් කතාගෙන දන් දුන්නා මේක අනුරූපව ලැබෙනවා සම්මාදිට්ඨිය පිළිතන්ද යට වාසනාව නෑ. ඒකයි. දැන් අපි අපි පින්කම කළ හැම වෙලාවෙම කියනවානේ විනා පුණ්‍ය කම්මේන මාමී බාල සමාගම සතන් සමාගම හොති යානිපාන සතන් කියන්නේ කවුද බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා කල්යාණ මිත්‍රෝ තමයි ඒකෝට ඒක යන්න ප්‍රාර්ථනා කරන ලැබෙන්නේ නැහැ. හිතන්නේ නැති මොන ලස්සන දඩක උපදින ලැබේවා. ලස්සන ශාරීරියක් ලැබේවා. මේ මේ જાති ලැබේවා කියලා. ඉතින් ඒක ලැබුණා. සීලය වුණාම කොටින් කරනවා හ්ම් ඉතින් මේ විදිහට ඔව් මෙහෙමනේ දැන් ඒ ඇත්තෝ දිව්‍ය ලෝකයට යන්න පතාගෙන ආව නෙමෙයි. ඒ ඇත්තෝ නිවන් පතාගෙන පාරමී 10 පුරලා තිබුණා. පාරමී 10 පුරලා තිබුණා. ඒක තමයි ඉතින්. ඒ ඇත්තන්ට නිවන් දකින්න එක දැන කිල්ලෙපා ඒ කාලේ මනුස්ස ලෝකෙ ඉඳමයි. ඔච්චර පිටක් තියෙන කොහෙද? ඉතින් ඒගොල්ලෝ අනිත් මේ සක්වල නෙමෙයි දසදහසක් සක්වල ඇතුනේ. මේ සක්වල සහිත. ඉතින් ඒගොල්ලෝ ඒ තැන්වල සම්පත් ඇතුව ඒ කියා පිණිතිලිච්ච නිසා. නමුත් මේ දසපාරමී කෝල්ලත් මේ සම්පූර්ණ මේ පිළිච්ච නිසා තමයි දෙවලු ඉඳලා ඇවිල්ලා බඹලු ඉඳලා ඇවිල්ලා මාර්ගඵලය. ලබාගත්තා එදා. එදා ලබාගත්තා. එදා ලබාගත්තා. ඔව් කලින් ලබා ගත්තා නම් ඉතින් ඒක සම්පූර්ණයි. ඉතින් රහත් නොවුනත් මේකට ඒක ඒ වෙන බුද්ධ ශාසනයක ලබා ගත්තා වෙනවනේ. මේ බුද්ධ ශාසනය ලබා ගත්තා ගැන ඔය කියෙන්නේ. හ්ම්. සාමාන්‍ය පිටුන කියන යවන හතක් තියෙනවා. හ්ම්. නමුත් මරණාසන්න පිටුන කියන යවන පහයි පොඩි. හ්ම්. ඒකට හේතුව කියලා තියෙන දැන් ඒ <clears throat> කාමාවචර ජවන් වීතේක ජවන්සේක හතයි එන්නේ. ඇතැම් විට හයක් ලැබෙනවා ඇතැම් විට පහක් ලැබෙනවා. හයක් ලැබෙන්නේ මූර්ඡා අවස්ථාවල. මූර්ඡා කියලා කියන්නේ දැන් දැඩිසේ රෝගාතුර රෝගාබාධයෙන් පෙළීගෙන ඉන්නවා. එතකොට සිහි නැති වෙනවා. එහෙම නැත්නම් මේ වෙඩි ඇදිලා අවියවද වලින් හානි වෙලා සතුන් යනලා සර්ප දස්ස කරලා වගේ සිහි මූර්ඡා වෙනවා. ඒ සිහි මූර්ඡාව නාම හෘද වස්තුව ක්‍රියාකාරීත්වය ටිකක් අඩපණ වෙනවා. නිකන් ක්ලාන්ත වීමක් වෙනවා. එතකොට බොහෝ සෙයින් ඒ සිහි මූර්ඡා අවස්ථාවේ අන්සන් සිහි ඒගලිනකොට ජවන් වීති පහළ වෙනවා. දැනීම ඇසීම ඇති වෙනවා. එකවත ජවන් වීතියේ සිත්කසන 6යි ඇති වෙන්නේ. සිහි මූලික අවස්ථාවල. මරණාසන්න මොහොතේදී පමණ ජවන් සිත් පහකින් සම්පූර්ණ වෙනවා. මොකද කාරණේ නිමීගෙන යන පහනක් වාගේ හෘද වස්තු දැන් නිමීගෙන යන්නේ. හෘද වස්තු අනුරූප කලාව උපදින්නේ උපන්න රූප කලාපද තමයි මේ චිත්තක්ෂණ 17 යන්නේ. ඒකට කාලෙමදි. දවස් 7ක් දුවන්න කාලෙමදි. ජවල් සිත කියන්නේ වේගවත් සිත් හතක්. වේගවත් කියන්නේ අනිත් සිත් වලට වඩා බලගතියි. එතකොට මේ සිත් හතක් යන තරමට ඌර්ජවස් රූපයේ දරා ගන්න කාලෙමදි. ඒක නිසා තමයි පහකින් සීමා වෙන්නේ. ඒ පහෙන් ඉතින් අර කලින් කරපු කුසලයක් හෝ අකුසලයක් පාට ආරමුණ වීම නිසින් වෙන්නේ. ඒකයි. හ්ම්. ඔව්. ප්‍රවන්තිතෙන් සුත්ති හිතන්න බෑ. වස්තුපනිතක් නෑ. බොපදමනේ ඉන්නේ ජවන්තිතට මුලින්නේ. හරිදනේ සදාරම්මනේ. සදාරම්මන භවංග චුති. ඔය ක්‍රම තුනෙන් එකකින් චුතිය දෙන්නේ. දැන් කෙනෙක් ජවන්තිත් පහක් ගියා, සදාරම්මන දෙකක් ගියා, භවංග තුනක් ගියා චුති වෙනවා. දැන් කෙනෙක් ඇතැම් කෙනෙකුට ජවන්සෙත් පහ ගියා සදාරමණ නැතුව භවංග ගියා සිටි වුණා. ඇතැම් කෙනෙකුට තවත් කාලෙකට වෙලා ජවන් හතර ළඟ ජවන් පහ ළඟටම සිටි වෙනවා. ප්‍රතිද සිටියේ සිටීමේ වාර තුනයි තියෙන්නේ. සදාරමණ භවංග සිටි. භවංග සිටි ජවන සිටි. ඔය විදිහට. ඒ ක්‍රම තුනකින් චුති වෙනවා. ඔය චුති ස්ථානං සිධාමතං කියලා තියෙනවා. චුති ස්ථාන තුනයි තියෙන්නේ. ජවන ජවන ප්‍රතිසන්ධිය අතර ජවන භවංග අතර ජවන සදාරමන භවංග අතර එහෙම කියන එක ඒක වෙන්නේ ඇත්තටම දැන් මරණාසන්න මොහොතේ කියන එක සත්‍යයෙන් කෝටින් පංගුවක් නෑ ඊට කලින් ඊට කලින් ඊට කලින් ඔව් දැන් අදහස් ගණන් උනත් පුළුවන් නේ 15 6 වුණත් ඒ කටයුතු තුළ යොදවන්න පුළුවන් යාට ඇහැ පේන කන ඇහෙන වෙලාවේ. සෝගාසනේ ඉන්නකොට එහෙම පුළුවන් ඉඳ තියෙනවා නම් සෝගී වශයෙන් ඉන්නවා. ඒකයි වැදගත් වෙන්නේ. ඔව් ඔව් ඔව් අන්තිම මොහොත කියන එකට ඒ වෙලාවේ හිත හසුරවන්න බෑ. ඒ වෙලාවේ ඇහෙන්නේ නැහැ සමාජයට පේන්නේ නැහැ බොහොම කෙටි වෙලාවයිනේ. බොහොම කෙටි වෙලාවයි. කොච්චර කෙටි වෙලාවද කියනවා නම් හිදසුණක් කියලා කිනිසේ උදින මැස්සට කම්මල් කරුවා මිටියෙන් ගහනකොට කොච්චර වෙලාවක්ද මැරෙන්නේ? බොහොම ඉක්මනින් මැරෙනවා. අන්න ඒ තරම් කෙටි වෙලාවක්. ඒ වෙලාවෙත් අර ජවන්සිත් පහලා තමයි මැරෙන්නේ. පරිණාසං ජවන්සිත්. එනිසා කවුරුන් හා සෝගාතුර වෙනකොට ඉතින් සමීපව ඉන්න ඇත්ත අනුකම්පා කරන්න ඕනේ. අපි දන්නේ නැහැ. සොයලා නිරුද්ධේ දන්නේ කන ඒ දන්නේ නැහැ නැසේ ඒ දන්නේ නැහැ. ඉතින් අර ආවොත් එහෙමයි නාවොත් මෙහෙමයි කියලා ඒ දෙකකටම ගැළපෙන්න යම් කිසි උසස් කුසලයක් කර දෙන්න ඕනේ ලෝකියාට. ඒකට එයාට සමාත ඒකම හේතුලා සුව වෙන්නත් පුළුවන්. එහෙම අපි දැකලා තියෙනවා. දැකලා තියෙනවා. කවුද? ඊයේ ඊයේ ඔව් එනම ඉතින් මාසයක්ම ලෙඩින් හිටියානේ. ඔක්තෝබර් 23 තමයි ආරම්භ වෙලා තියෙන්නේ. දැන් මේ මාසේ දෙවෙනිදා අන්තරාලා තියෙනවා. කොහොමදලා තියෙන්නේ? ඒක මාසිකුත් සතියකට වැඩිනේ. එනවා ඉතින් වාපින් කරා. එනම ඉතින් ඒ දැන් ළඟින් නැත්තෝ මම හිතන උදව් කරන්න ඇති. මොකද එනම සිටියේ දොම්පේ තමන්ගේ ගමේ ස්ථානයක් හදලා දුන්නනේ අයියලා සහෝදරයෝ. එතන හිටියේ කියලා මම මම එපාම කිව්වා ඒ වැඩේ. ඇත්තට මං ගාමි ගන්න නිසා. නමුත් ඉතින් මේ නෑදෑයන්ගේ ගමේ අයගේ බලවත් සිල්ලෙබ නිසා භාවනා පන්ති කර කර ලස්සනට ගියා වැඩ සටහන. බොහොම ඉක්මනින් දියුණු වුණා. එනම හරි දස්සයි වැඩට. බොහොම සතුටුයි. ওই නොයේස්යන් වලකින් සතිගණන් භාවනා පන්ති පවත්වන මම ඒක බුරුම ගිහිල්ලා අවුරුද්දකට ආසන්න කාලයක් ඉඳලා නෑ ආවේ. ඊට පස්සේ මේ මම ඉතින් එපා කියුවාට ඒක වැළකුණේ නෑ මේ ඩයබටික් තිබුණා අවුරුදු 6ක් 7ක් විතර. ඒක කාලය යන ඩයබටික් බස් වෙනවා බෙහෙත් ගත්තට. ඊපස්සේ මම සේකරම කර කියලා දුන්න ඒක උපදේශයක්. එක දවසින්ම බැස්ස ඒකෙදි. ඒ වුණාට ඒක ස්ථිර බැස්මක් නෙමෙයි. එනමට ඒක පාලනය කරගන්න ලැබිලා නෑ. ඉතින් ඒක එක කාරණයක්. අනික මම මේ එnde ඉස්සර කීප දවසක් ගිහින් ආරෝග්‍ය ශාලාවේ සෙට් කරලා මෙහා මොකක්ද හේතුව කියලා හිතනවාද? ඉතින් ඒක හේතුවක් කිව්ව එකක් වෙන්න පුළුවන්. එනමගේ අර හිතනවා මේ බඩගිනි නොදැනීම නිසා දෙකවල දවල් දාන වෙලාවට ගන්නවලු කොච්චි කඩා 25ක් විතර. මම කිව්වා ඒක නයි සවාලේ වෙන්න පුළුවන්. පිළිසුවාලේ වෙනවා එකක්. අනික සමාහට liver එක්ක කලින් බලපාන. ඉතින් ඒ ඒ ආහස ඔය එනකොට liver එක සුළු වෙනසක් දැනුණලු. ඒ දිනුනක් වාගේ. හැබැයි දොස්තරලා පරීක්ෂා පරීක්ෂණ කරලා කරලා ඒකෙච්ච දෝෂයක් නැහැ කිව්වා. නමුත් අර ශරීර අභ්‍යන්තරයේ තරව විස වෙනවා. ඒක එකක්. තවත් බාහිර උපද්දර ඇති මොහකාරී කිසි ලෙඩක් කාලයක් ඕනේ නැහැ බොහොම හොඳින් වැඩ කරගෙන මාස වයස හොඳට 45ක් 70ට වඩා නැහැ. මහත්යෝ ඉතින් අර සමහර විට දැන් උන්වහන්සේ ගැන ආදීනව හිතලා තිබුණේ නැහැ. හිතලා තිබුණේ නැහැ. ඒත් මනුස්සෝ කරන දේ දැන් සමහර මනුස්සෝ ගොඩාක් මුදිස් ගන්නවානේ. නැත්නම් දෙන්නේ නැහැ. හරියට එක දවසක් ගුරුමේදී මේ කැඳට දාලා තියෙන කොච්චි කරලා දවස් දෙකක් ගාන ගන්නත් බැරුව ගියා. ඉතින් ඕම නරකයි. කොච්චි එහෙ අපේ කොච්චි හරි සැර අපේ ලංකාවේ කොච්චි දේවල්. බොහොම සැරයි. ඉතින් ඒ වගේ මේ ඔක බොහොම විසයයකට දැන් පිටපැත්ත ගියා වගේම කොච්චර දැවිල්ලද නේ? එහෙනම් කපුවා සතේ හිතන් දැවිල්ලනේ.